චේතසෝ අනබිරද්දි කරණීයාති තී ශ්‍රද්ධාවන්ත රින්ගත්නි අපි මේ දිනවල සාකච්ඡා කරමින් යන්නේ දීඝනිකායේ පළවෙනි සූත්‍රය ඒ සූත්‍රයට නම දීලා තියෙන්නේ බ්‍රහ්මජාල සූත්‍රය කියලා බොහොම ප්‍රසිද්ධ සූත්‍රයක් ඒ වගේමයි සෑහෙන ගැඹුරු සූත්‍රයක් ඉතින් මේ සූත්‍රය අපි මේ වෙනකොට එක ධර්ම දේශනාවක් පැවැත්වුවා අපි කෙටියෙන් මතක් කරගත්තොත් අපි මේ වෙනකොට සාකච්ඡා කරපු කරුණු එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ සහ සංඝ පිරිස ඒ රජගහනුවරත් නාලන්දාවටත් අතර තියෙන දීර්ඝ මාර්ගයකට අවතීර්ණ වෙනවා. ඒ කියන්නේ සෑහෙන දුරක් යන මාර්ගයකට අවතීර්ණ වෙනවා. ඉතින් ඒ අතරේ උන්වහන්සේලාත් එක්කම ගමන් කරනවා තවත් භික්ෂුවක් නොවන අපේ අපි කියමු බුදුරජාණන් වහන්සේ සරණ නොගිය තවත් දෙන්නෙක්. පරිබ්‍රාජකින් දෙන්නෙක්. එතන එක්කෙනෙක් ගුරුවරයෙක්. එයාගේ නම සුප්පිය. එයාගේ ගෝලයා තමයි බ්‍රහ්මදත්ත. දැන් මේ දීර්ඝ මාර්ගයේ එනකම්ම මේ සුප්පිය කියන පරිබ්‍රාජකයා එයා බුදුරජාණන් වහන්සේටත් ධර්මයටත් මහා සංඝරත්නයටත් දිගින් දිගටම දෝෂාරෝපණය කරනවා දිගින් දිගටම නිඳා කරනවා හැබැයි එයාගේ ගෝලයා විදිහට ඉන්න බ්‍රහ්මදත්ත දිගින් දිගටම බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන ප්‍රශංසා කරමින් අර කියන දේ පිළිගන්නේ නැතුව ඊට පටහැනිව එයා කතා කරනවා ඊට පස්සේ බුදුරජාන් වහන්සේ ඒ අතරමඟදී හම්බ වෙන අම්බලට්ටිකාවට පැමිණෙනවා. එතන එක රැයක් ගත කරනවා. අම්බලට්ටිකා කියන උයනේ. ඒ ගත කරද්දී ඒ රාත්‍රී කාලයේදීත් අර දෙන්නත්, ඒ කියන්නේ සුප්පිය කියන පරිබ්‍රාජකයාත්, ඒ වගේම එයාගේ අතවැසියා වෙන බ්‍රහ්මදත්තත්, ඒ දෙන්නත් එතනම නවාතැන් ගන්නවා. ඒත් අර කතාව ඒ විදිහටම යනවා. සුප්පිය දිගින් දිගටම ත්‍රිවිධ රත්නය කෙරෙහිම අප්‍රසන්න විදිහට එක අතකින් නිନ୍ଦා අපහාස වෙන විදිහට කටයුතු කරනවා. ඒ වගේමයි බ්‍රහ්මදත්ත ඊට පටහැනිව එයා කියන දේ අනුමත කරන්නේ නැතිව ත්‍රිවිධ රත්නය කෙරෙහි ශ්‍රද්ධාවෙන් ඒ පැත්තට නැත්නම් අපි කිසමු බුදුරජාන් වහන්සේ ධර්මය සංඝ රත්නය අගය කරමින් කතා කරනවා. දැන් මේ රාත්‍රිය ඊට පස්සේ අවසන් වෙනවා ඊළඟට භික්ෂුන් වහන්සේලා එකතු වෙලා මණ්ඩල මාලේ රැස් වෙනවා. ඒ කියන්නේ යම්කිසි පිරිස රැස් වෙන තැනක උන්වහන්සේලා එකතු වෙලා කතාවක් ඇති කරගන්නවා. ඒ කතාව තමයි මේ බුදුරජාන් වහන්සේ පුදුමාකාර ආශ්චර්යවත් විදිහට මේ මිනිස්සෙයින්ගේ තියෙන ඒ අධිමුක්තිකතා දැනගෙන දේශනා කළා තියෙනවා. විවිධ අය විවිධ අදහස් සහිතවයි වාසය කරන්නේ. ඉතින් මේ තනත්තන්ගේ මේ මිනිසුන්ගේ මෙන්න මේ තියෙන මේ විවිධ අදහස් දරන ගතිය, එක එක අදහස් ඔස්සේ යන ගතිය බුදුරජාන් වහන්සේ හරිම ලස්සනට පැහැදිලිව දේශනා කරලා තිනවා මේක හරි ආශ්චර්යයක් කියලා කතාවක් උපදිනවා. ඉතින් මේ වෙලාවේ තමයි බුදුරජාන් වහන්සේ එතනට වැඩම කරන්නේ. ඉතින් වැඩම කළා අහනවා මේ භික්ෂුන් වහන්සේලාගෙන් ඔබ වහන්සේලා මම එන්න පළමුව මොන වගේ කතාවකද නිරත වෙලා හිටියේ කියලා. ඒ වෙලාවේ තමයි සංඝයා වහන්සේලා මතක් කරන්නේ. ස්වාමීනි මේ සුප්පිය පරිබ්‍රාජකයා දිගින් දෙකටම බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් ධර්මයේ කෙරෙහිත් මහා සංඝයා වහන්සේලා කෙරෙහිත් අප්‍රසාදයෙන් විවිධාකාර නිନ୍ଦා අපහාස කරමින් දිගින් දිගටම මේ කටයුතු කළා දිගින් දිගටම අපිත් එක්කම ආවා එයාගේ අතවැසියා වෙච්ච බ්‍රහ්මදත්ත ඒ නිନ୍ଦා අපහාස වලින් අපිව නිදහස් කරගන්න අපිට ප්‍රශංසා කරමින් එයා අපිව ප්‍රශංසා මුඛයෙන් කතා කළා ඉතින් මෙන්න මේක මුල් කරගෙන අපි තේරුම් ගත්ත භාගතුන් වහන්සේ මේ නානාදි මුක්තිකතාවක් මේ මිනිසුන්ගේ තියෙන මේ එක එක අදහස් වල එල්බ ගැනීම විවිධ අදහස් මත දැරීම කියන කාරණාව මත අපි සාකච්ඡා කරමින් හිටියා කියලා මතක් කරනවා. එතකොට බුදුරජාන් වහන්සේ ඊටාම් වටනා කාරණාවක් මෙතෙන්දි මතු කරනවා. මමං වා භික්ඛවේ පරේ අවන්නම් භාසෙය්‍යෝ ධම්මස්සවා අවන්නම් භාසෙය්‍යෝ සංගස්සවා අවන්නම් භාසෙය්‍යෝ තත්ත්ව තුම්හි න ආගාතෝ න අපච්චයෝ න චේතසෝ අනබිරුද්ධි අනබිරද්ධි කරණීය මහන්නේ භාගතුන් වහන්සේ කෙරෙහි මේ තමන් වහන්සේ කෙරෙහි යම්ස කෙනෙක් නිന്ദා අපහාස කරනවා නම් ධර්මයේ කෙරෙහි යම්ස කෙනෙක් නිന്ദා අපහාස කරනවා නම් සංඝයා වහන්සේලා කෙරෙහි යම්ස කෙනෙක් නිന്ദා අපහාස කරනවා නම් ඒ අවස්ථාවේදී ඔබලා ඒ කියන්නේ මේ ශ්‍රාවකෙයින් න ආඝාතෝ න අපච්චයෝ න චේතසෝ අනබිරද්ධි කරණීය බුදුරජාන් වහන්සේ මතක් කරනවා ඔබලා කිසිසේත්ම මේ අවස්ථාවේදී කෝපයක් උපදවා නොගත යුතුය. නොසතුටක් උපදවා නොගත යුතුය. හිතේ කිසි අමනාපයක් උපදවා නොගත යුතුය. මොකද එහෙම දෙයක් උපදවා ගත්තොත් ඒක ඔබලාගේම අයහපත පිණිස ඔබලාටම අන්තරායක් බවට පත් වෙනවා. යම්සි වෙලාවකදී මේ බඳු දෙයක් අහන්න වුණාම මේ බුදුරජාන් වහන්සේලා ධර්මයට සංඝයා වහන්සේලාට යම්සි කෙනෙක් බනිනවා, බැනවා, දිනවා, අපහාස කරනවා, නිඳා කරනවා. ඉතින් ඒක ඇහුණාම අපි කොහොමද කටයුතු කරන්නේ අපේ හිතේ කුපිත වීමක් අපේ ද්වේෂබරිත වීමක් අපේ හිතවල යම්කිසි අප්‍රසාදයක් ඇති කරගෙන අපි ඒ වෙනුවෙන් කලකෝ මේ කලකෝලහල කරන්න ගත්තොත් අපි ඒ අය ඉස්සරහට පනින්න ගත්තොත් එහෙමත් නැත්නම් කුපිත වුණොත් ඒක ඇවිල්ලා අපිට වෙන අය අයහපතක් අපේ අපිට වෙන අන්තරායක් කියලා දැන් ශාස්ත්‍රූන් වහන්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. ඒ වෙලාවේදී කොහොමද කටයුතු කළ යුත්තේ? බොහොම සාවධානව ඒ කියන දෙයට අහුම්කම් දීලා සාවධානවම සාමකාමීවම මෙන්න මේව ඇවිල්ලා අභූත චෝදනා මෙන්න මේව ඇවිල්ලා වැරදි සහගත ද්වේෂ සහගත අභූත චෝදනා මේවා මෙහෙම අගුණයක් මෙහෙම මෙහෙම වැරදි කාරණාවක් මේ ත්‍රිවිධ රත්නයේ විශේෂෙහි මතුවෙන්නේ නැහැ කියලා බොහොම සාමකාමීව ඒ ඉදිරිපත් කරන වැරදි අදහස් වැරදි කාරණා ඉවතලන්න බැහැර කරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිත් පැත්තට අහනවා දැන් යම් අවස්ථාවකදී කවුරු හරි තමන් වහන්සේ ගැන ධර්මය ගැන මහා සංඝයා ගැන වර්ණනා කරනවා නම් ප්‍රශංසා කරනවා නම් ගා කුඩින් තියලා කතා කරනවා නම් එතෙන්දිත් අපේ හිතවල නැත්තම් ශ්‍රාවකයන්ගේ හිතවල ඕන්ට වඩා උද වැඩිවීමක් එහෙමත් නැත්නම් ඉල්පයාමක් අතිශයින් සතුටු වීමක් එහෙම සිද්ධ වුණොත් එහෙම ඒකත් ඔබලාට වෙන අයහපතක්. එතෙන්දිත් ඔබලාට හරියට කාරණේ වටහා ගන්න බැරි වෙනවා. මේ ඉදිරිපත් කරන දේවල් මේ කරන ප්‍රශංසා ඇත්ත වශයෙන්ම සත්‍යවාදී දේවල්ද එහෙම නැත්නම් මේවා හුදෙක් අතිශයෝක්තියින්ද මේවා පිළිබඳව නිවැරදිව වටහා ගන්න බැරි වෙනවා. ඒ නිසා ඒ වෙලාවේදීත් ඉල්පෙන්න යන්නේ නැතුව උඩපනින්න යන්නේ නැතුව සතුටු වෙන්න යන්නේ නැතුව කොහොම සාවධානව ඒ කියන කාරණාවලටත් අහුම්කම් දෙන්න. අහුම්කම් දීලා යමක් ඇත්ත වශයෙන්ම කියන්නේ ඇත්තයි නම් ඒ කියන ಗುಣ ඇත්ත වශයෙන්ම ත්‍රිවිධ රත්නයේ විශේෂෙහි පිහිටලා තියෙනවා කියලා Tamanට වැටහෙනවා නම් කමක් නැහැ ඔබ අරගන්න ඒවා පිළිගන්න මේ මේ ಗುಣ අපි ගාව තියෙනවා කියලා. හැබැයි මේ ඇතන් දේවා අතිශයෝක්තියින් නම් හුදෙක් මවාපෑම් නම් ඒවා බැහැර කරා. ඉතින් ඒක අතකින් මේ බුදුරජාන් වහන්සේ ඒ තමන් වහන්සේගේ ශ්‍රාවකයින්ට පෙන්වනේ මැදුම් පිළිවෙත. කිසිම අවස්ථාවකදී නිന്ദා අපහාස ලබද්දී හෝ ප්‍රශංසා ලබද්දී අන්තයකට නොඇටි බොහොම මධ්‍යස්තව සාමකාමීව මේ කියන දේවල් හොඳින් අහුම්කන් දීලා ඒවැ සත්‍ය අසත්‍යතාවය තේරුම් අරගෙන වැරදි දේවල් බැහැර කළා නිවැරදි දේවල් පිළි අරගෙන කටයුතු කිරීම එකාතකින් උන්වහන්සේ තුළ තිබිච්ච මේ පුදුමාකාර ශාස්ත්‍රූත්වයක් උන්වහන්සේ ගමන් කළේ මැදුම් පිළිවෙත විශේෂයෙන්ම අපිට දැනගන්න හිලි වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම මතක් කරන කාරණාවක් තමයි අපමත්තකං කෝ පනේතම් භික්කවේ ඕරමත්තකං සීලමත්තකම් හේන පුතුජනෝ තථාගතස්ස වන්නං වදමානෝ වදෙය මේ මහණෙනි මේ තථාගතයන් වහන්සේට මේ බුදුරජාන් වහන්සේට මේ සාමාන්‍ය පුහුදුන් මිනිස්සෙක් යම්කිසි ප්‍රශංසාවක් කරනවා නම් යම්කිසි වර්ණනා කිරීමක් කරනවා නම් උදෙක් ඔවුන් බොහෝ සෙයින්ම කරන්නේ මේ සීලය මුල් කරගත්ත මේ සරල දෙයක් මුල් කරගත්ත බොහොම සාමාන්‍ය දෙයක් මුල් කරගත්ත වර්ණාවක් එයාට තේරෙන්නේ ඇත්ත වශයෙන්ම තථාගතයන් වහන්සේ බුදුරජාන් වහන්සේ මේ ලෝකයට කරපු මෙහෙය පිළිබඳ එයාට වැඩි අවබෝධයක් නැහැ. ඒගොල්ලෝ මේ පුංචි සීලය මුල් කරගත්ත කෑල්ලක් අල්ලගෙන තමයි ප්‍රශංසා කරන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ ඊළඟට දිගට මේ සීලය පිළිබඳව මතක් කරනවා. උදාහරණයක් වශයෙන් මතක් කරොත් පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ සමනෝ ගෝතමෝ. ඒතර මේ බුදුරජාන් වහන්සේ ප්‍රාණඝාතයෙන් ගත් වෙලා ප්‍රාණඝාතයක් කරන්නේ නැතිව මේ බහා තැබූ දඬුමුගුරු සහිතව සියලු දෙනාටම බොහොම දයානුකම්පාවෙන් යුක්තව සියලු දෙනා කෙරෙහිම හිතානුකම්පිතව වාසය කරනවා. ඉතින් මේ විදිහට බුදුරජාන් වහන්සේට මේ පෘථග්ජන මිනිස්සයෝ වර්ණනා කළා. ඉතින් බුදුරජාන් වහන්සේ සත්තු මරන්නේ නැහැ කියන එක මේ තරම් හුවා දක්වන්න තරම් ප්‍රශංසා කරන්න තරම් මහා දෙයක් නෙමෙයි කියන එක තමයි මේ බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. මේක මේ සීලය මුල් කරගත්ත සාමාන්‍ය කාරණාවක්. සත්තු මරන්නේ නැති ඕන තරම් ගිහි පෙන්වතුන් ඕන තරම් ඇති. ඉතින් ඒක මේ බුදුරජාන් වහන්සේට දාලා උන්වහන්සේට ප්‍රශංසා කරනවා කියන එක ඒ තරම් වටිනේ නැහැ. මොකද ඊට වඩා ගැඹුරක්, ඊට වඩා ඊටාම අතිශය වැදගත් කාරණා රසක්, ආශ්චර්ය කාරණා රසක් බුදුරජාන් වහන්සේ વિશે තියෙනවා. ඒ ටික තමයි දැන් මේ බුදුරජාන් වහන්සේ පොඩ පොඩ අපිට මතු කරලා දෙන්නේ. ඉතින් මේ විදිහට චූල සීලය කියලා මේ සීලය සැකයෙන් විස්තර කරනවා. අපි දන්න සීල්පද ටික ඔක්කොම මෙතන තියෙනවා. ඊට පස්සේ මජ්ක්‍ධිම සීලයේදී ඒක තව තව විස්තර විභාග සහිතව උපසම්පදා සීලය දක්වා වර්ධනය වෙලා ඒකේ එන කාරණා සියල්ල ඉදිරිපත් වෙනවා. අපි ඊගිය සතියේ ටිකක් දුරට ඒවා සාකච්ඡා කළා. ඊට පස්සේ මහා සීලය විදිහට මේ දීර්ඝ වශයෙන් උපසම්පදා සීලයේ එනස් බොහොම සියුම් කාරණා මතු කරමින් ඒ ඒ සීලයට අදාළ ඒ ඒ ප්‍රාතිමෝක්ෂයට අදාළ ඒ සිල්පද විස්තර කරමින් බුදුරජාන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට මතක් කරනවා. මේ බඳු කාරණා මුල් කරගෙන තමයි මේ සාමාන්‍ය පෘථග්ජන සත්වයා ඒ තමන් වහන්සේට ප්‍රශංසා කරන්නේ. ඊට පස්සේ දැන් මෙහෙම දේශනා කළාට පස්සේ ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්නනවා දැන් මීට වඩා ඊටාම වටිනා කාරණා රසක් තියෙනවා බුදුරජාන් වහන්සේට සත්‍ය වශයෙන්ම නම් ප්‍රශංසා කළ යුතු ඇත්ත වශයෙන්ම නම් උන්වහන්සේ දේශනා කරපු ගම්භීර වූ ටිකක් අවබෝධ කරගන්න අපහසු වූ ශාන්ත වූ ප්‍රණීත වූ මේ තර්කයෙන් හුදු තර්කයෙන් පමණක් අවබෝධ කරගන්න අපහසු වූ ඒ වගේමයි හොඳ අවබෝධයක් නුවණක් සහිතවම විතරක් වටහා ගත හැකි වූ ඊටාම වටිනා කාරණා රසක් තියෙනවා ඒවා තමයි ඇත්ත වශයෙන්ම මේ බුදුරජාන් වහන්සේව අගය කරන්න වටිනා කාරණා. ඒ සම්බන්ධයෙන් මතක් කරන්නේ මේ ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වෙච්ච අයගේ හිතවල පහළ වෙන විවිධාකාර දෘෂ්ටීන් බැහැර කිරීම සම්බන්ධයෙන් බුදුරජාන් වහන්සේ කරපු අසහාය කාර්යය තමයි මෙතනදී මතක් කරන්නේ. දැන් ඇතම් කෙනෙක් විවිධ විදිහට කාමයන්ම පරිහරණය කරමින් කාමයන් ඔස්සේම යමින් අපි දන්නවා මේ ලෝකයේ තුල බහුලව වාසය කරනවා. ඇහැ පිනවන්න, කන පිනවන්න, දිව පිනවන්න, කය පිනවන්න තමයි ඒගොල්ලන්ගේ බහුතර කාලයක් ගත වෙන්නේ. ඉතින් ඒ කාමභෝගී ජීවිතය තමයි ඒගොල්ලෝ උසස් කොට සලකන්නේ. ඉතින් එහෙම පිරිස තමයි බහුලව ඉන්නේ. හැබැයි ඒකෙන් අතලොස්සක් ඊට වඩා එහා ගමනක් යනවා. එහෙමත් නැත්නම් තමන්ගේ ඇතුළතට නැඹුරු වෙලා මේ ඇතුළත පිරිසුදු කරගන්න නැත්නම් ආධ්‍යාත්මික දියුණුවක් වඩා ගන්න දියුණු කරගන්න උත්සාහත් වෙන තවත් යම් පිරිසක් ඉන්නවා. ඉතින් අපිට සංසන්දනාත්මකව හිතන්න පුළුවන් මේ පිරිස අර කලින් ඒ කාමභෝගී ජීවිතයේම හිර වෙලා ඉන්න පිරිසට වඩා ඒකාතකින් ප්‍රඥාවන්තයි. එයාට දුරදක්නා නුවණක් තියෙනවා. හැබැයි අභාග්‍යයකට මේ පිරිසත් මේ ආධ්‍යාත්මික ජීවිතයට නැඹුරු වෙච්ච පිරිසත් මේ ආධ්‍යාත්මිකව කරන තමන් කරගෙන යන ගවේෂණය තුළ යම් යම් මට්ටම් වල හිරවීමක් සිද්ධ වෙනවා. ඉතින් මෙතන තමයි තියෙන ප්‍රශ්නය. ඉතින් ඒකයි අර මීට කලින් අපි මතක් කරපු ඒ සූත්‍රයකදීත් ඒ මහා කච්චාන මහරතන් වහන්සේ පෙන්ලා දෙන්නේ මේ භික්ෂූන් වහන්සලා භික්ෂූන් වහන්සලා අතරත් එහෙමත් නැත්නම් පැවිද්දන් පැවිද්දන් අතරත් මේ ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වෙච්ච මේ කාම භෝගී ජීවිතය අතහැරපු මිනිස්සු අතරත් යම් යම් මතභේද හටගන්නවා. විවිධාකාර අන්දමේ කෝලාහල හටගන්නවා. විවිධ මතභේද හටගන්නවා. විවිධ විවාද හටගන්නවා. මොකද්ද මේකට හේතුව කියලා අහුවාම උන්වහන්සේ දෙන උත්තරේ තමයි මේ දැඩිව විවිධ දෘෂ්ටි වලට එල්බගෙනයි ඒ අයත් තියෙන්නේ. විවිධාකාර දෘෂ්ටීන් ඒ අයට යම් යම් අවස්ථාවන්වලදී මතුවෙන්න පුළුවන්. ඒ මතුවෙන දෘෂ්ටි වල එල්බගෙන ඒවැයම බැහැගෙන ඒ දෘෂ්ටියම සත්‍යයි කියාගෙන අනිකුත් සියල්ල බොරුය අනිත් සියල්ල පහත්ය කියලා මේ පහත් කොට සලකමින් මේ ඔවුනොවුන් හා වාද කරමින් ඔවුනොවුන් හා ගැටෙමින් ඔවුනොවුන් හා මතවාදීව ගැටෙමින් මම හරි ඔබ වැරදි කියලා කියා ගනිමින් පුදුම විදිහට මේ අය අතරත් කලකෝලාහල තියෙනවා. ඒතර මෙන්න මේ දෘෂ්ටිගත වීම සම්බන්ධයෙන් තමයි මේ බ්‍රහ්මජාල සූත්‍රය තුල ගැඹුරින් විස්තර කරලා දෙන්නේ. ඉතින් අපි දැන් අද ආරම්භ කළොත් බුදුරණවහන්සේ පෙන්වනවා මේ పూర్ව අන්තය මුල් කරගත්ත. ඒ කියන්නේ අතීත භවයන් මුල් කරගත්ත අතීතය මුල් කරගත්ත මෙබඳු වැරදි දෘෂ්ටීන් 18ක් හඳුනා ගන්න පුළුවන් කියලා මතක් කරනවා. ඒ ආරම්භ කරන්නේ ශාස්ත්‍රවාදය මුල් කරගත්ත දෘෂ්ටීන් හතරක්. ශාස්ත්‍රවාදය. ඒ කියන්නේ ලෝකයත් ආත්මයත් අනන්තයි දිගටම තියෙනවා සදාකාලිකයි කියලා එහෙම ගත්ත දෘෂ්ටීන් හතරක් ඇති වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර පළවෙනි දෘෂ්ටිය කොහොමද ඇති වෙන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්වනවා යම්කිසි තැනැත්තෙක් එයා මේ සාමාන්‍ය කාම භෝගී ජීවිතය අතහැරලා එයාට පුළුවන්කමක් ලැබෙනවා අපි කියමු පැවිදි ජීවිතයකට එළඹෙන්න. ඊට පස්සේ එයා බොහොම උනන්දුවෙන් උත්සාහයෙන් මේ පැවිදි ජීවිතය තුළදී ධ්‍යාන භාවනා වඩලා ඒ ධ්‍යාන අභිඥා දියුණු කරගෙන එයාට පුළුවන්කමක් ලැබෙනවා මේ පුබ්බේ නිවාසානුස්සති කියන ඥානය උපදව ගන්න. ඒ කියන්නේ පෙරවිසු කඳපිරිවෙල දැක ගන්නා වූ ඥානයක්. තමන් කලින් ගත කරපු ජීවිත අහුගේ ආත්ම භාව විමසලා බලන්න පුළුවන් නුවණක් අභිඥාවක් උපදව ගන්න එයාට පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් යා මොකද කරන්නේ? මේ ආත්ම භාවයට කලින් ආත්ම භාවය හොඳට සිහි කරගන්නවා. ඒ ආත්ම භාවයේ නම මොකද්ද? මොනවාද කෑව බිවි මොනවාද? කාවද ඇසුරු කරේ? මොන ස්ථානයේද හිටියේ? මොන වගේ ජීවිතයක්ද ගත කළේ? තිබිච්ච ගතිගුණ මොනවාද? ඇඳුම් පැළඳුම් මොන වගේද, චර්යාව මොන වගේද මේ සියලු විස්තර හොඳට එයාට දැන් පැහැදිලිව පේනවා. ඊට පස්සේ එයා බලනවා ඊට කලින් ආත්මය. ඒ හා සම්බන්ධ තොරතුරු කොහොමද එතනට ගත කළේ? එතෙන්දී ඇසුරු කරේ කාවද? එතෙන්දී මොන වගේ ජීවිතයක්ද ගත කළේ? ඉතින් ඒ හා සම්බන්ධ සියලු තොරතුරු දැන් එයාට මේ පුබ්බේ නිවාසානුස්සති ඥාණයෙන් පේනවා. ඉතින් මේ විදිහට කලින් ආත්ම භාව 10ක්, කලින් ආත්ම භාව 20ක්, කලින් ආත්ම භාව 100ක්, කලින් ආත්ම භාව 1000ක් දසදහසක් 20000ක් ඉතින් මේ විදිහට ආත්ම භාව සිය දහස් ගණන් එයා අනුස්මරණය කරන්න. මේ පුබ්බේ නිවාසානුසති ඥාණයෙන් දිගින් දිගට දිගින් දිගට බලන්න පටන් ගන්නවා. එයාට පේනවා මේක මේ දිගින් දිගටම යන ගමනක්. දිගින් දිගට යන මේ ආත්ම භාවවලදී ඒ ඒ ආත්ම භාවයේ මේ තමන් උපදිනවා මම උපදිනවා මේ ඒ ආත්ම භාවයෙන් මේ ආත්ම භාවයට එනවා. මේ ආත්ම භාවයෙන් තව ආත්ම භාවයට යනවා. ඒ ආත්ම භාවයෙන් තවත් ආත්ම භාවයට යනවා. ඒ ආත්ම භාවයෙන් තවත් ආත්ම භාවයට යනවා. මේකේ කිසි ඉවරයක් නැහැ. මේ පුද්ගලයෙක් සැරිසරනවා ආත්ම භාවයක් සැරිසරනවා දිගින් දිගට. මේක මේ සදාකාලිකයි. ඉතින් මේ විදිහට තමයි ලෝකේ සියලුම සත්වයන් මේ සංසාරේ සැරිසරන්නේ. මේක සදාකාලිකයි. සදාකාලිකවම මේ ලෝකයේ තුල සත්වයින් ඒ භවයෙන් මේ භවයට මේ භවයෙන් තව භවයකට මාරු වෙමින් මාරු වෙමින් මේ සංසාර වටවලල්ලේ යනවා. මේක සදාකාලිකවම සිද්ධ වෙන දෙයක්. ඒක අලුතෙන් පුජ්‍යලය හට ගැනීමක් නෑ. මේ ඉන්න කට්ටියම එහාටයි මෙහාටයි මේ සැරිසරමින් සැරිසරමින් යන ගමනක් තමයි තියෙන්නේ. මේක සදාකාලිකවම සිද්ධ වෙනවා. මේක වෙනස් කරන්න බෑ. මේකේ සදාකාලික ශාස්ත්‍රත භවක් තමයි තියෙන්නේ කියලා මෙයා ඔන්න දෘෂ්ටියකට එළඹෙනවා. එතකොට මේ භවයෙන් භවයට සැරිසරන මේ ආත්මයක සැරිසරුම දිගින් දිගට සිද්ධ වෙන සදාකාලික නොවෙනස්ව සිද්ධ වෙන ආත්ම ස්වභාවයක නිතැතින් සිද්ධ වෙන පැවැත්මක්. දිගට සිද්ධ වෙන පැවැත්මක් මේක විනාශ වීමක් නැහැ. මේක දිගින් දිගටම සිද්ධ වෙන මෙන්න මෙහෙම මේ සංසාරයේ සැරිසැරීමක් තමයි සිද්ධ වෙන්නේ මෙන්න මේ විදිහට මේ ස්වභාවය ශාස්වතයි. දිගින් දිගටම යනවා මේක නවතින්නේ නැහැ. දිගින් දිගට පවතින ආත්ම භාවයක සැරිසැරීමක් තමයි තියෙන්නේ කියලා මෙන්න මෙයා වැරදි දෘෂ්ටියකට එළඹෙනවා. මෙන්න මේක බුදුරජාන් වහන්සේ කියනවා පඨමන් ඨානං යං ආගම්ම ආරබ්බ ඒකේ සමන බ්‍රාහමනා සස්සතවාදා සස්සතං අත්තානංච ලෝකංච පඤ්ඤාපෙන්ති මේ ආත්ම භාවයකුත් මේ ලෝකයත් ශාස්ත්‍රතයි දිගින් දිගටම පවතිනවා මේ ලෝකෙත් දිගින් දිගට පැවතීමක් තියෙන්නේ මේ ලෝකෙත් වෙන විපරිණාමයට ලක් වුණාට මොකද මේක දිගින් දිගට පවතිනවා මේ ආත්ම භාවයත් විපරිණාමයට ලක් වුණාට මොකද ඒ භවයෙන් මේ භවයට මේ භවයෙන් තව භවයකට මාරු වෙමින් මාරු වෙමින් දිගින් දිගට සැරිසරනවා කියලා මෙන්න මෙයා එළඹෙනවා මෙන්න මේ පළවෙනි ශාස්ත්‍රවාදයට. මේ වැරදි දෘෂ්ටියකට මෙයා මිත්‍යා දෘෂ්ටියකට ඔන්න මේ පුබ්බේ නිවාසානුස්සතිය මුල් කරගෙන එයා සතුයේ අසහාය අතීතයේ සිහි කරගැනීමේ හැකියාව මුල් කරගෙන වැරදි දෘෂ්ටියකට එනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්නනවා තවත් කෙනෙක් ඒ අයට පුළුවන් වෙනවා මේ ලෝකයේ මුල් කරගෙන මේ ලෝකයේ සිද්ධ වෙන ඇතිවීම නැතිවීම ලෝකයේ ඇතම් කාලයකදී කාලයක් ගියාට පස්සේ සංවට්ට විවට්ට කියලා පෙන්නවා මේ හට ගැනීම පැත්ත සිද්ධ වෙලා අන්තිමට විනාශ වෙන පැත්තට පැත් සිද්ධ වෙනවා. ඒතර යාට පුළුවන් වෙනවා මේ ලෝකය විනාශ වෙන හැටි, ලෝකෙන් නැවත හට ගන්න හැටි, නැවතත් විනාශ වෙන හැටි, නැවතත් හට ගන්න හැටි. ඉතින් මේ විදිහට මේ මේ ලෝකයේ සිද්ධ වෙන සංවට්ට විවට්ට කල්ප දිගින් දෙකට යාට දැන් මෙනෙහි කිරීමේ බොහොම සූක්ෂම හැකියාවක් තියෙනවා. ඒක මේ ලෝකය හට ගන්නවා නැවත විනාශ වෙනවා. ආයෙත් හට ගන්නවා නැවතත් විනාශ වෙනවා. ආයෙත් හට ගන්නවා නැවතත් විනාශ වෙනවා. ඉතින් එයා මේ බඳු සංවට්ට විවට්ට කල්ප 10ක් දක්වා මෙනෙහි කිරීමේ හැකියාවක් එයාට පහළ වෙනවා. එයාට තේරෙනවා මේකමයි දිගින් දිගටම සිද්ධ වෙන්නේ. මේ ලෝකය හටගනිමින් විනාශ වෙමින් හටගනිමින් විනාශ වෙමින් දිගින් දිගට දිගින් දිගට යනවා මිසක් මේකේ අවසානයක් නැහැ. මේ සත්වයොත් එහෙම තමයි සත්වයොත් උපදිනවා මැරෙනවා උපදිනවා මැරෙනවා දිගින් දිගට යනවා මිසක් මේකේ අවසානයක් නැහැ මේක శాశ్వතයි මේක දිගින් දිගට යාමක් තියෙනවා ඉතින් අටත් අර වගේම මේ ඒ අය උපදින තැන් හොඳට පැහැදිලිව දැක ගන්න පුළුවන් ඒ යම් තැනක ඉපදුනහම ඒ අය කන බොන දේවල් අඳින පළඳින හැටි, අයගේ ගතිගුණ ඇසුරු කරන අය මේ ඔක්කොම යාට දැනගන්න පුළුවන්. ඉතින් ඒතකොට මේ සියල්ල යාට පැහැදිලි. එයා එළඹෙන වැරදි නිගමනය තමයි ඒතකොට මේ ලෝකේ ශාස්ත්‍රතයි. මේ ආත්ම භාවයන් ශාස්ත්‍රතයි. මෙතන දිගින් දිගට පැවැත්මක් තියෙන්නේ කියන ඒ වැරදි දෘෂ්ටියට එයත් පැමිණෙනවා. එතකොට දෙවැනි දෘෂ්ටිය ඔන්න යන්දමින් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ හට ගැනීම විනාශ වීම දකිමින් ඒකෙත් අවස්ථා ගණනාවක් දකිමින් මේ දෙවනි තැනැත්තෙක් එළඹෙන වැරදි දෘෂ්ටියක්. ඊට පස්සේ තුන්වෙනි දෘෂ්ටිය. මේක අරිටත් වඩා එහාට යනවා. ඒ තුන්වෙනි තැනත්තට අර කලින් එකනටත් වඩා එහාට බලා ගන්න පුළුවන්. එයාට අර වගේ සංවට්ටු විවට්ට කල්ප 10ක් නෙමෙයි 20ක් 30ක් 40ක් දක්වා බැලීමේ හැකියාවක් තියෙනවා. එයාටත් තේරෙන මේ බලන්න බලන්න මේක දිගින් දිගට මෙහෙමමයි සිද්ධ වෙන්නේ. හැමදාම මේ වගේ නැවත නැවත හට ගන්නවා නැවත නැවත විනාශ වෙනවා නැවත නැවත හට ගන්නවා නැවත නැවත විනාශ වෙනවා. ඉතින් මේ සත්වයොත් ආත්ම භාවයෙන් ආත්ම භාවයට සැරිසරනවා. ලෝකයත් එකාතකින් සාස්වතයි දිගින් දිගට යනවා. මේ සත්වයොත් සාස්වතයි දිගින් දිගට යනවා. ඉතින් එයා එතකොට අර තවත් ටිකක් එහාට දැකලා මේක ශාස්වතයි මේක දිගට පවතිනවා මේ ආත්ම භාවයක සැරිසරීමක් සිද්ධ වෙන්නේ ඒ ආත්ම භාවයෙන් මේ ආත්ම භාවයට මේ ආත්ම භාවයෙන් තව ආත්ම භාවයකට මේ බඳු ආත්ම භාවයක සැරිසරීමක් සිද්ධ වෙන දිගට පැවැත්මක් තමයි තියෙන්නේ කියලා මේ තුන්වෙනි දෘෂ්ටියකට කෙනෙක් සාසද දෘෂ්ටියක් තවත් කෙනෙක් ඇති කරගන්නවා. එතකොට මේකත් මේ පුබ්බේ නිවාසානුසතිය මුල් කරගත්ත භාවනාව මුල් කරගත්ත තවත් එළඹෙන්න පුළුවන් දෘෂ්ටියක් විදිහට බුදුරජාන් වහන්සේ කියලා දෙනවා. තව හතර හතරවෙනියා හතරවෙනි දෘෂ්ටි ඇති වෙන ආකාරය සාසුක දෘෂ්ටි ඇති වෙන ආකාරය ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්නනවා එතන භාවනාව සම්බන්ධ නැහැ. එතන සම්බන්ධ වෙලා තර්කය. ඇතම් කෙනෙක් ඉන්නවා හොඳට තර්ක කරන්න දක්ෂයි. හිතලා බලන්න දක්ෂයි. එයාගේ යම්කිසි පටිභානයක් තියෙනවා හොඳට හිතලා බැලීමේ තර්ක කිරීමේ හැකියාව. හැබැයි එයා තර්ක කරන්නේ වැරදියට. ආත්ම දෘෂ්ටියක් මත පිහිටාගෙන. කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා, තැනැත්තෙක් ඉන්නවා, සත්වයක් ඉන්නවා කියන ආත්ම දෘෂ්ටිය මත පිහිටාගෙන එයා දිගින් දිගට තර්කානුකූලව හිතාගෙන හිතාගෙන යනවා. දැන් මේ ආත්ම භාවයේදී කෙනෙක් ඉන්නවා. එනයිති යාට කලින් ආත්ම භාවිකුත් තිබුණා. එහෙනම් ඒක විතරක් නෙමෙයි ඊටත් කලින් ආත්ම භාවයක් තිබුණා. ඒක විතරක් නෙමෙයි ඊටත් කලින් ආත්ම භාවයක් තිබුණා. ඉතින් මෙහෙම මෙහෙම යා තර්ක කළා, තර්ක කළා, හිතලා, කල්පනා කළා. එයා එළඹෙනවා දෘෂ්ටියකට අනිවාර්යයෙන්ම මේ විදිහට මේ පෘථිවි ආදී මේ සත් මේ භෞතික වස්තුනුත් මේ ආත්ම භාවයන් සහිත මේ සත්වයනුත් දිගින් දිගට මේ ලෝකේ සැරිසරනවා මේ ලෝකයත් සාස්වතයි දිගට පවතිනවා මේ සත්වයනුත් සැරිසරනවා දිගට පවතිනවා මේක ස්ථිරව දිගට සිද්ධ වෙන ක්‍රියාවලියක් මේක ඇවිල්ලා සාස්වතයි කියලා ඔන්න එයා නැවත දෘෂ්ටියකට පැමිණෙනවා ඒක යා තනිකරම පැවෙන්නේ භාවනාවකින් පුබ්බේ නිවාසානුස්සතියකින් ආත්ම භාවයන් දැකලා නෙමෙයි හුදෙක් තමන්ගේ තර්ක ඥානෙයි. මේ විදිහට දැන් බුදුරජාණන් වහන්සේ හතර ආකාරයක් පෙන්වනවා මෙන්න මේ මනුස්සයෝ එන්න පුළුවන් දෘෂ්ටීන්. ඉමේකෝ දිඨාන ඒවං ගහිතා ඒවං පරාමට්ඨා ඒවං ගතිකා භවිස්සanti. ඒවං අபிසම්පරායන්ති. තන්ත තථාගතෝ පජානාති තතෝච උත්තරින් පජානාති. උත්තරීතරම් පජානාති. ඒතර බුදුන් වහන්සේ පෙන්වනවා මේ මේ විදිහට මේ මිනිස්සයෝ එක්ක භාවනා කළා අධික විදිහට හොඳ ධානා අභිඥා ලබාගෙන ඒවෙන් හිත මෙහෙवला පෙරවිසු කඳපිලිවල දැකලා දෘෂ්ටිගත වෙන හැටි. එහෙමත් නැත්නම් කෙනෙක් තමන් සතු ඒ බොහොම ප්‍රබල පටිභානයක් තර්ක ඥානයක් පාවිච්චි කළා කල්පනා කරන්න ගිහිල්ලා හිතලා බලන්න ගිහිල්ලා ආයිත් ඒගොල්ලෝ මේ දෘෂ්ටියක හිර වෙන හැටි. අන්තිමට ඒක සත්‍යයි කියලා ගන්න හැටි. ඒක හිර වෙන හැටි. ඒක අනිත් අයටත් දේශනා කරන හැටි. අනිත් අයත් ඒකේ සමාදම් කරවන හැටි. ඉතින් මේ විදිහට පුදුමාකාර විදිහට මේ මිනිස්සය මේ දෘෂ්ටිවල ගැලෙනවා, දෘෂ්ටිවල බැහැ ගන්නවා, දෘෂ්ටි පරාමර්ශණය කරනවා. ඉතින් මෙන්න මේ දෘෂ්ටි පරාමර්ශණය වීම භාගතුන් වහන්සේ තේරුම් ගත්තා. ඒක ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ සතු අසහාය හැකියාවක්. උන්වහන්සේත් මේකින් සත්‍ය ගවේෂීව මේ කාම ලෝකේ අතහැරලා දාලා රජසැප අතහැරලා දාලා කිං කුසල ගවේෂීව කටයුතු කරද්දී ඉතින් උන්වහන්සේත් සමහර විට මේ බඳු දෘෂ්ටියකට බැහැ ගන්න අහු වෙන්න ඒකේ දෘෂ්ටියක ගොදුරක් වෙන්න ඉඩ තිබුණා. නමුත් උන්වහන්සේ සතු අසහාය හැකියාව තමයි මේ දේවල් හොඳින් දැනගත්තා. මේ මිනිස්සයෝ දෘෂ්ටි ගතික වෙන හැටි මේ විදිහට මේ මේ காரணා නිසා මේ ශාස්ත්‍රත දෘෂ්ටියක මිනිස්සු බැහැ ගන්න හැටි ඒක පරාමර්ශණය කරගන්න හැටි ඒකම සත්‍යයි කියලා කියා ගන්න හැටි ඒ තමන් දන්න දේ සත්‍යයි අනිත් සියල්ල බොරු කියලා අනිත්‍යයත් එක්ක වාදවලට පැටලෙන හැටි බුදුරයන් වහන්සේ හොඳින්ම දැනගත්තා තන්ත තථාගතෝ පජානාති තතෝච උත්තරීතරම් පජානාති ඒක දැනගත්තා. හැබැයි ඊටත් වඩා එහා දෙයකුත් දැනගත්තා. ඒ කියන්නේ මේ දෘෂ්ටීන් වල වපසරිය, මේ දෘෂ්ටීන් වල තියෙන සීමාව, මේ දෘෂ්ටීන් වල තියෙන කොක්ක, මේකේ තියෙන භයානකත්වය බුදුරජාණන් වහන්සේ දැනගත්තා. ඊ නිසාමින් එහාටත් ලියාගන්න උන්වහන්සේට හැකියුණා. පංච පජානනං න පරාමසති. ඒ දෘෂ්ටීන් අතහැරීම තුළින් තමන් වහන්සේපත් වෙච්ච යම්සේ අවබෝධයක් මේ දෘෂ්ටීන් ඉක්මවාගේ යම්සේ අවබෝධයක් තිබුණාද ඒ අවබෝධයවත් උන්වහන්සේ පරාමර්ශනයක් කරේ නැහැ. පංච පජානනං න පරාමසති. අපරාමසතෝ චස්ස පච්චත්තඤ්ඤේව නිබ්බුතා නිබ්බුති විදිතා. ඉතින් මේ එකම දෘෂ්ටියකටවත් අහු වෙන්නේ නැතුව, කොටු වෙන්නේ නැතුව, පරාමර්ශනයක් කරන්නේ නැතුව, ඉන් එහා නුවණකුත් ඇති කරගෙන ඒ නුවණවත් පරාමර්ශණය කරන්නේ නැතිව බුදුරයන් වහන්සේ මෙලවදීම නිවීමක් සාක්ෂාත් කළා. වේදනානං සමුදයං ච අත්තගමං ච අස්සාදං ච ආදීනවං ච නිස්සරණං ච යථාභූතං විදිත්වා අනුපාදා විමුක්තෝ භික්ඛවේ තථාගතෝ. එතකොට මේ තථාගතයන් වහන්සේ මේ දෘෂ්ටීන් පරාමර්ශණය නොකර ඒවැය තියෙන හානිය ඒවැය තියෙන භයානකත්වය වටහාගෙන දෘෂ්ටි පරාමර්ශණයෙන් ඉවත් වෙලා ඉන් එහා අවබෝධයක් ඇති කරගෙන ඒ අවබෝධයවත් පරාමර්ශණය නොකර ඒකෙත් හට ගැනීමක් වෙනස් වීමක් අවසන් වීමක් අවබෝධ කරගෙන මේවා තුලින් උපදිනවා නම් යම්සේ සතුටක් දුකක් දුම්නසක් මේවා තියෙන ඒ ආදීනව තේරුම් අරගෙන ඒ එකක්වත් උපාදාන නොකර නිස්සරණංච යථාභූතං විදිත්වා ඒවා යථා භූත වශයෙන් සත්‍ය වශයෙන් අවබෝධ කරගෙන අනුපාදා විමුක්තෝ භික්ඛවේ චතාරතෝ. ලෝකයේ කිසිවක් උපාදාන නොකර සත්‍ය වශයෙන්ම නිදහස් වීමක් තථාගතයන් වහන්සේ සාක්ෂාත් කළා. ඉමේකෝ තේ භික්ඛවේ ධම්මා ගම්භීරා දුද්දසා දුරනුබෝධා සන්තා පනීතා අතක්කා වචරා නිපුණා පණ්ඩිත වේදනීයා යේ තථාගතෝ සයන් අභිඤ්ඤා සච්චිකත්වා පවේදේති යේහි තථාගතස්ස යථාබුච්ඡං වන්නං සම්මා වදමානවා වදෙය්‍යොං. දැන් උතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනි මෙන්න මේ විදිහේ ඊටාම ගැඹුරු වූ පහසුවෙන් දැක ගන්න බැරි පහසුවෙන් අවබෝධ කරගන්න ඊටාම අපහසු කියන්නේ අවබෝධ කරගන්න අපහසු ශාන්ත වූ ප්‍රණීත වූ මේ තර්කයට අහු වෙන්නේ නැති මේ ප්‍රඥාවන්තයට විතරක් ගෝචර වෙන එබඳු දහමක් මේ තථාගතයන් වහන්සේ තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත්තා. සයන් අභිඤ්ඤා සච්චිකත්තා. තමන් වහන්සේ විසින්ම තමන් වහන්සේගේ ඍජු නුවණින් අවබෝධ කරගත්තා. සාක්ෂාත් කරගත්තා. එබඳු දහමක් අනිත්‍යයටත් දේශනා කළා. යේහි තථාගතස්ස යථාභූචං වන්නං සම්මාවදමානා වදෙය්‍යෝ. මෙන්න මෙබඳු ශ්‍රේෂ්ඨ වූ හැකියාවක් මෙන්න මෙබඳු ශ්‍රේෂ්ඨ වූ ගුණයක් ඒ තථාගතයන් වහන්සේ සතුව තියෙනවා යමෙක් උන්වහන්සේට ප්‍රශංසා කරනවා නම් මෙන්න මේක ප්‍රශංසා කරන්න වටින කාරණාවක්. එතකොට මෙතන තියෙන ගැඹුර අපි පොඩ්ඩක් තේරුම් ගත්තොත් දැන් අපිට තේරෙනවා දැන් මේ ලෝකේ බහුතරයක් මිනිස්සයෝ මේ කාමභෝගී ජීවිතයකටම කොටු වෙලා ඒකම හිර වෙලා ඒකම ඇලිලා මේ සාමාන්‍ය කාලා බීලා ඉන්න පිරිසක් බවට පත් වෙලා තමයි ඉතින් ගත කරන්නේ. ඉතින් දිගින් දිගට මේ සංසාරේ සැරිසරනවා කියන එක ඉතින් කාටත් තේරෙනවා පහසුයි. හැබැයි ඒකෙන් අතලොස්සක් මේ සාමාන්‍ය රැල්ලට අහු නැතිව මම මේකෙන් මිදෙන්න ඕනේ මම ඊට වඩා දෙයක් මේ ජීවිතය තුළ අත්දකින්න ඕනේ අවබෝධ කරගන්න ඕනේ කියලා තමයි තව පිරිසක් අතලොස්සක් මේ ආධ්‍යාත්මික ජීවිතයකට නැඹුරු වෙන්නේ. ඒක ඊටාම ශ්‍රේෂ්ඨයි, ඊටාම වටිනා කාරණාවක්. නමුත් අවාසනාවකට මොකද සිද්ධ වෙන්නේ? ඒ ආධ්‍යාත්මික දියුණුවකට නැඹුරු වෙච්ච පිරිසෙත් ඒ අයගෙත් තියෙන නුවණේ මදකම නිසා මේ තැන්වල හිරවීමක්, දෘෂ්ටිගත වීමක්, දෘෂ්ටි පරාමර්ශණය කිරීමක් තමයි අන්තිමට ගිහිල්ලා සිද්ධ වෙන්නේ. දැන් මේ අර මතු කරපු කාරණා හතරේදීම ඔයක තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒතර ඒ අය එක්කෝ භාවනා කළා ගැඹුරු සමාධියක් හදාගෙන ඒකෙන් පුබ්බේ නිවාසානුස්සති කියන අභිඥාවක් උපදවාගෙන ඒකෙන් කලින් හිටපු ආත්ම භාව මෙනෙහි කරලා ඒ මෙනෙහි කිරීම අතීත ආත්ම භාව පදනම් කරගෙන යම් දෘෂ්ටිගත වීමක් වෙන්න පුළුවන්. තවත් කෙනෙක් භාවනා කිරීම පැත්තක තියෙද්දී එයා හොඳට කල්පනා කළා, තර්ක කළා, හිතලා බලලා, විමර්ශාවක් කළා, නුවණින් විමසලා, තමන්ගේ තියෙන පටිභාණය පාවිච්චි කළා. ඒත් අන්තිමට ගිහිල්ලා දෘෂ්ටිගත වීමක් තමයි වෙන්නේ. ඒක අතින් හරි අසරණයි. මොකද අර සාමාන්‍ය කාමභෝගී ජීවිතයෙන් සෑහීමටපත් නොවි ඊට වඩා මේ ජීවිතයේ ගැඹුරක් හොයමින් ගිය පිරිසක් නමුත් අවාසනාවකට මේ පිරිසත් අන්තිමට ගිහිල්ලා යම්කිසි දෘෂ්ටි පරාමර්ශණයක යම්සි දෘෂ්ටියක් දෙලිව ගැනීමක තමයි අන්තිමට ගිහිල්ලා හිර වෙන්නේ. ඉතින් ඒක එකwidehatකින් බැලුවාම තවත් භයානකයි. මොකද මේ දෘෂ්ටිගත වීමක් සිද්ධ වුණොත් ඒකෙන් බැහැර කරනවා කියන එක පහසු නෑ. ඒ නිසා තමයි අපි ගිය වාරේ පොඩ්ඩක් දුරට කෙටියෙන් සාකච්ඡා කරේ මේ හිතවල ඇතිවෙන මේ විපල්ලාස తত্ত্বය. මුල් මට්ටමේදීම සිද්ධ වෙනවා විපල්ලාසයක්. සංඥා විපල්ලාස කියලා කියනවා. ඒ කියන්නේ අපි ඇහෙන් යමක් දකිනකොට, කනෙන් යමක් අහනකොට, නාසයෙන් ගඳක් සුවඳක් දකින ආග්‍රහණය කරනකොට, දිවෙන් රසක් බලනකොට, දැනගන්නකොට, කයෙන් ස්පර්ශයක් දැනගන්නකොට, මේ හිතලත් අරමුණක් එනකොට, ඒක දැනගන්නකොට අපි ඒ ඉන්ද්‍රිය මට්ටමේදීමත් යම් පමණක සාවද්‍යව තමයි මේ තොරතුරු උකහාගන්නේ. 100%ක් නිවරදිව 100%ක් සත්‍යව ඒ හැටියටම අපිට අවබෝධ කරගන්න ග්‍රහණය කරගන්න අපහසුයි තේරෙන්නේ නැහැ. අපේ ඉන්ද්‍රයන්ගේ තියෙන පටුත්වය මුල් කරගෙන අපේ ඉන්ද්‍රයන්ගේ තියෙන ස්වල්ප වූ හැකියාවන් මුල් කරගෙන තමයි අපි මේ තොරතුරු ග්‍රහණය කරන්නේ. ඒ නිසා මේ තොරතුරු ග්‍රහණය කරගන්නා මට්ටමේදීම මේ තොරතුරු ඇතුළටද අරගන්නා මට්ටමේදීම අපිට යම් පමණක හානියක් යම් පමණක අපි කියමු වරද්දා ගැනීමක් සිද්ධ වෙනවා. අපිට මේ ඇත්ත වශයෙන් ඇතුළට ගන්න තොරතුරු වල තියෙන අනිත්‍ය ලක්ෂණයක්, දුක්ඛ ලක්ෂණයක්, අනාත්ම ලක්ෂණයක්, අසුබ ලක්ෂණයක් මේවා අපිට තේරෙන්නේ නැහැ. අපි ඒ වෙනුවට ඒවා නිට්ටයයි, සැපයි, හොඳයි, මේ තුන ආත්මයක් තියෙනවා, කෙනෙක් ඉන්නවා, පුජ්‍යලයක් ඉන්නවා මේක සුබයි හොඳයි කියලා තමයි අපි ගන්න. ඉතින් මෙතෙන්දෙම මේ විපල්ලාස වලට කොටු වෙලා විපල්ලාස වලට හිර වෙලා විපල්ලාස වල ගොදුරක් බවට පත් වෙලා තමයි අපි මේ තොරතුරුට ඇතුළටත් ගන්න. එදා තමයි අපි හඳුනා ගැනීමක් සිද්ධ වෙන්නේ මේ හඳුනා ගැනීම පාදක කරගෙන තමයි අපි ඊළඟට විතර්ක කරන්නේ. යං සංජානාති තං විතක්කේති. එතකොට මේ වැරදි තොරතුරු වැරදි හඳුනා ගැනීම මුල් කරගෙන ඊළඟට ඒ මත පිහිටාගෙන අපි කල්පනා කරද්දී මේ කල්පනාවනුත් අපි ඉතින් වරද්ද ගන්නවා. චිත්ත විපල්ලාස කියලා කියනවා. ඊට පස්සේ ඒ කල්පනා කරලා කල්පනා කරලා තර්ක කරලා තර්ක කරලා තමයි අන්තිමට අපි ගිහිල්ලා නිගමනයකට එළඹෙන්නේ. ඒ නිගමනයත් ඒ නිසා සාවද්දයයි දිට්ඨි විපල්ලාස කියලා කියනවා. ඉතින් මේ මට්ටම් තුනේදී විශේෂයෙන්ම අන්තිමට ගත්ත දිට්ඨි විපල්ලාස කියන මට්ටම අතිශය භයානකයි කියන්න පුළුවන්. අපි දෘෂ්ටිගත වුණොත්, දැඩිව ගත්තොත් අන්තිමට අපිට සම්පූර්ණයෙන්ම අපි කියන ඔය බ්‍රේන් වොෂ් කරා කියන එක තමයි වෙන්නේ. තනිකරම අපි යම්ස දෘෂ්ටියක බැහැගත්තා, හිර වුණා, ගැලවෙන්න අමාරුයි. දැන් ඉතින් ඒ දෘෂ්ටියෙන් අපිව මෙහෙවනවා, දෘෂ්ටියෙන් අපිව හසුරුවනවා. ඉතින් අද වුණත් අද කාලෙවත් මේක දැහ ගන්න පුළුවන්. ඒ බඳු දෘෂ්ටිගත වෙච්ච මිනිස්සෙකුට තුවක්කුවක් අරගෙන ගිහිලා අහිංසක මිනිස්සයෝ සිය ගාණක් දහස් ගාණක් වුණත් මරලා දාන්න හැකියාව තියෙනවා. ඒ පමණක දෘෂ්ටිගත වීම අතිශය භයානකයි. ඒතර මේ කාම භෝගීත්වයෙන් ඉවත් වෙලා වෙන පැත්තක් හොයන්න ගිය පිරිසක්. හැබැයි දෘෂ්ටිගත වෙලා, ඒ දෘෂ්ටි තුල හිර වෙලා, ඒ දෘෂ්ටියෙන් යමක් Tamanට කියනවද, එහෙමත් නැත්නම් ඒ දෘෂ්ටි ගතිකේ Tamanට යමක් කියනවද, අපි නිකන් රූකඩ වගේ එතන කටයුතු කරනවා. ඒ දෘෂ්ටි ගතික වීම නිසා අපි අන්තිමට ලොකු හානියක් අපිටත් අනුන්ටත් කරගන්නවා. මේ දැඩිව පරාමර්ශණය, දැඩිව ග්‍රහණය, දෘෂ්ටි පරාමර්ශණය, දෘෂ්ටිවල හිරවීම. අපි ගත්ත දැඩි මතයක හිරවීම, ඒකෙන් බැහැරව හිතාගන්න බැරිවීම, ඒ තුල කොටු වීම, සීමා වීම කියන එක අතිශය භයානකයි. ඒ නිසා දෘෂ්ටි ගතික වෙලා, අන්තවාදී වෙලා ඒ දෘෂ්ටියමයි ඇත්ත අනිත් සියල්ල බොරු කියලා අනිත් සියල්ල මේ පහත් කියලා අනිත් ඒබඳු අනිත් වෙනත් දෘෂ්ටියක් ඇසුරු කරන තවත් පිරිසක් ඝාතනය කරන්න මරා දමන්න තරම් මේ දෘෂ්ටි ගතික මට්ටම අපිව ආගාධයකට මුලාවකට පත් කරන්න පුළුවන්. ඉතින් මේවා තියෙන මෙන්න මේ දෘෂ්ටි උල බුදුරජාන් වහන්සේ මනවින් අවබෝධ කරගත්තා. මේ දෘෂ්ටි පරාමර්ශණයේ තියෙන හානිය භයානකත්වය මනවින් අවබෝධ කරගත්තා. ඒ දෘෂ්ටි එකක්වත් පරාමර්ශණය නොකර දෘෂ්ටි පරාමර්ශණය නොකරන්නා වූ ශ්‍රේෂ්ඨ වූ දහමක් තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත්තා. අන්නේ අවබෝධ කරගත්ත ශ්‍රේෂ්ඨ වූ දහම පහසුවෙන් කෙනෙකුට අවබෝධ කරගන්නත් බෑ. ඒක ඊටාම ගැඹිරයි. මේක ශාන්තයි, ප්‍රණීතයි. මේක මේ හුදෙක් තර්කයෙන් වටහා ගන්න බැරි දෙයක්. ඒ වගේම ප්‍රඥාවන්තයින්ට පමණක් ගෝචර වන දෙයක්. ඉතින් ඒබඳ වූ ඊ타ම ශ්‍රේෂ්ඨ ගැඹුරු දහමක් තමන් වහන්සේ විසින්ම අවබෝධ කරගත්ත බව උන්වහන්සේට ප්‍රශංසා කරන්න අගය කරන්න වටිනා එක ප්‍රධාන කාරණාවක්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථා හතරක් ගැන මතක් කරනවා ඒකච්ච සස්සතවාදය කියලා. ඒ කියන්නේ කොටසක් එහෙම නැත්නම් ප්‍රදේශයක් ශාස්වතයි තවත් ප්‍රදේශයක් අශාස්වතයි මේ අන්දමේ දෘෂ්ටි හතරක් ඊළඟට පෙන්වනවා ඒකච්ච සස්සතිකා ඒකච්ච අසස්සතිකා එක කොටසක් ශාස්වතයි තවත් කොටසක් අශාස්වතයි කොහොමද ඒක ඇති වෙන්නේ ඉතින් එක්තරා අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ ලෝකය දිගින් දිගට මෙහෙම පවතිද්දී යම් යම්සේ අවස්ථාවක් වෙන මේ ලෝකේ විනාශයට ලක් වෙනවා ලෝකෙ විනාශ වෙලා යනවා. <clears throat> මේ මහා පෘථිවිය විනාශ වෙන්න ගන්නවා. ඉතින් ඒ වෙලාවෙදී සත්වය බහුල වශයෙන් ගිහිල්ලා ආබස්සර බ්‍රහ්ම ලෝකේ උපදිනවා. ආබස්සර බ්‍රහ්ම ලෝකේ ඉපදුනහම ඒ අයට මනෝමය කයක් තියෙනවා. ප්‍රීතියම තමයි ආහාරය කරගන්නේ. Taman තුලින්ම නිකුත් වෙන ප්‍රභාවක් තේනවා, ආලෝකයක් තේනවා. මේ අන්තලික්ක චර මේ ඊටාම දීර්ඝ දුලක් පහසුවෙන් එහාට මෙහාට සැරිසරන්න පුළුවන්. ඉතින් එහෙම දීර්ඝ කාලයක් ඒ පිරිස මේ ආභස්සර බ්‍රහ්ම ලෝකයේ තුල තමන්ගේම විහිදෙන ආලෝකයක් සහිතව ප්‍රීතිය ආහාරයට ගනිමින් මනෝමය වූ කයක් තනාගෙන වාසය කරනවා. දැන් මෙහෙම දීර්ඝ කාලයක් ඉන්න පටන් ඉන්න ඉන්න අතරෙදී මේ ලෝකේ නැවත හට ගන්න පටන් ගන්නවා. ඒ අතර හිස් බ්‍රහ්ම විමානයකුත් හට ගන්නවා. කියන්නේ බ්‍රහ්ම ලෝකයක් ඒ ඇස්සේ හට ගන්නවා. ඒ බ්‍රහ්ම ලෝකේ තාම කවුරුත් නැහැ. දැන් මේ ආභසර බ්‍රහ්ම ලෝකේ ඉන්න බ්‍රහ්මයේගේ ආයුෂ පිරිහිලා එයා මොකද කරන්නේ අර හිස්ව තිබිච්ච බ්‍රහ්ම ලෝකේ එයා පහළ වෙනවා. ඒතර එයා තමයි මුලින්ම පහළ වෙච්ච බ්‍රහ්මයා ඒ බ්‍රහ්ම ලෝකේ. ඉතින් එයාට වෙන්නේ මොකද්ද? ඒ බ්‍රහ්ම ලෝකේ එයා පහළ වුණාට පස්සේ ඉතින් එයා බලනවා එයාට එයා විතරයි ඉන්නේ. එයා විතරක් ඉන්න ඒ බ්‍රහ්ම ලෝකේ. ඉතින් එයා දීර්ඝ කාලයක් තිස්සේ වාසය කරනවා. ඒ වගේම එයාටත් අර වගේම ප්‍රභාෂර බවක් තියෙනවා. දීර්ඝ විදිහට එහෙට මෙහෙට යන්න පුළුවන් පහසුවෙන් එහා පහසුවෙන් එහාට මෙහාට යන්න පුළුවන්. එයා කැමති දෙයක් නිර්මාණය කරගන්නවා. ඉතින් මේ Tamanට කැමති විදිහට Tamanගේ අභිමතයේ පරිදි කටයුතු කරන්න. යාට මේ බ්‍රහ්ම ලෝකේ හැකියාව තියෙන මොකද යා විතරයි ඉන්නේ. හැබැයි එහෙම කාලයක් ඉන්නකොට යාට හිතක් පහළනවලු. මම මේ තනියෙන් හිටිය ඇති අනේ තවත් කවුරු හරි මේ බ්‍රහ්ම ලෝකයට එනවා නම් තවත් සත්වයින් මේ ලෝකේ පහළ වෙනවා නම් වඩාම වටිනවා කියලා අදහසක් එයාට ඇති වෙනවලු. ඊට පස්සේ මෙහෙම ඉන්න අතරේ අර ආභාසර බ්‍රහ්ම ලෝකයෙන් චුත වෙච්ච තවත් බ්‍රහ්මෙක් මේ අලුත් බ්‍රහ්ම විමානේ පහළ හැබැයි එයාට අර කලින් එක්කනාට තරම් දීර්ඝ ආයුෂ නැහැ. කලින් එක්කනාට තරම් සැප සම්පත් ඇත්තෙත් නැහැ. කලින් එක්කනාට තරම් ප්‍රභාවක් ඇත්තෙත් නැහැ. එතකොට මෙයා තේරුම් ගන්නවා මේ මට කලින් පහළ වෙච්ච තැනැත්තා බොහොම ප්‍රතාපවත්. එයා තමයි මහා බ්‍රහ්මයා. එයා තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ මේ බ්‍රහ්ම ලෝකේ නිර්මාණය කරලා තින්නේ මෙයා ඊළඟට මම ඇවිල්ලා එච්චර එක්කෙනෙක් නෙවෙයි මම ඇවිල්ලා ඊට වඩා දුර්වලෙක් කෙනෙක් මෙයා තමයි ඊශ්වර මෙයා තමයි වසවත්ති මෙයා තමයි මේක නිර්මාණය කරපු කෙනා එයා තමයි මහා බ්‍රහ්මයා කියලා මේ අනිත් එක්කෙනා හිතනවා ඒ වගේම මුලින්ම පහළ වෙච්ච එක්කෙනත් ඒ දේම සනාථ කරගන්නවා එයා හිතනවා මම තමයි මේකේ මුලින්ම පහළනේ මම නඩ කවුරුත් හිටියේ නෑ මම තමයි ලොක්කා මම තමයි මහා බ්‍රහ්මයා මට පස්සේ අනිත් අය පහළ වුණේ මම තමයි මේ සියල්ල නිර්මාණය කළේ කියලා ඒ අනිත් කෙනා තමන් මහා බ්‍රහ්මයා කියලා හිතා ගන්නවා. දැන් මෙහෙම ඉන්න අතරවාරේ අර ඒ මේ බ්‍රහ්ම නිකායෙන් චුත වෙච්ච එක්කෙනෙක් මනුෂ්‍ය ලෝකේ උපදිනවලු. මනුෂ්‍ය ලෝකේ ඉපදුනාට පස්සේ එයා ගිහිල්ලා මේ මහාන වෙනවා. එයා මේ මේ මනුස්ස ලෝකෙ ඉපදුනාට මොකද එයාට හැකියාවක් ලැබෙනවා මේ කාම ලෝකෙන් ඉවත් වෙලා පැවිදි ජීවිතයකටපත් වෙන්න. පැවිදි ජීවිතයටපත් වුණාට පස්සේ එයා ධ්‍යාන භාවනා වඩලා එයාට අර කියන පුබ්බේ නිවාසානුසති ඥානයක් උපදව ගන්න පුළුවන්කමක් ලැබෙනවා. පුළුවන්කමක් ලැබුණාට පස්සේ එයාට සිහි වෙනවා තමන්ගේ පෙර ආත්ම භාවය. ඒ කියන්නේ බ්‍රහ්ම ආත්ම භාවය එයාට සිහි වෙනවා. සිහි වුණාම එයාට තේරෙනවා මේ තමන් බ්‍රහ්ම ජීවිතයක් ගත කළා. කලින් බ්‍රහ්මයෙක් විදිහට ගත කළා. හැබැයි ඉතින් තමන්ට ලොකු දීර්ඝ ආයුෂයක් තිබුණ නැහැ. තමන් ඒකින් චුත වෙලා මේ මනුස්ස ලෝකෙ ඉපදුනා. ඉතින් ඒ නිසා මම ඇවිල්ලා අනිත්‍යයි. මම දිගට පවතින එක වෙන්නේ. මම ඇවිල්ලා මැරෙනවා. මම සදාකාලික නෑ. මම ඇවිල්ලා අනිත්‍යයි. මට තියෙන බොහොම අල්ප ආයුෂ ස්වභාවයක්. මම ඇවිල්ලා උපදින මරණ මැරෙන තැනැත්තෙක්. හැබැයි අර බ්‍රහ්ම ලෝකයේ ඉන්නවා මහා බ්‍රහ්මෙක්. එයානම් සදාකාලිකයි. එයානම් කවදාවත් මැරෙන කෙනෙක් නෙමෙයි. එයා ඇවිල්ලා නිට්ටයයි. එයා ඒ මහා බ්‍රහ්මයා දිගට පවතින කෙනෙක්. එයා තමයි මේ සියල්ලම නිර්මාණය කළේ. එයා තමයි මේ ලෝකයේ මවපු දෙවියා. කියලා තමයි එයා මේ ගත කරන්නේ. එතකොට මේ අභිඥාලාභී මේ පුබ්බේ නිවාසානුසතියක් සහිත මේ පැවිද්දා දැන් ඉතින් අනිත් අයට කියලා දෙනවා අපි ඇවිල්ලා උපදින මැරෙන කට්ටිය අපි ඇවිල්ලා අනිත්‍යයි අපේ ආයුෂ අල්පයි හැබැයි මෙන්න මෙහෙම බ්‍රහ්ම ලෝකයක් ඉන්නවා මේ බ්‍රහ්ම ලෝකේ ඉන්න මහා බ්‍රහ්මයා නිට්ටයයි දිකට පවතිනවා එයා තමයි මේ සියල්ල නිර්මාණය කළේ ඒ එයා තමයි මහා බ්‍රහ්මයා දැන් එතකොට මෙතන මෙයා මේ කියන කතාවේ කොටස් දෙකක් මෙතන ශාස්ත්‍රත වූ දිගට පවතින මහා බ්‍රහ්මයා ඒක ඇවිල්ලා දිගට පවතින ශාස්ත්‍රත තත්ත්වයක්. හැබැයි මේ කතාව කියන අපි නැත්තම් මේ තැනැත්තා මේ අපි කියමු පැවිද්දා එයා ඇවිල්ලා පිළිගන්නවා මෙයා ඇවිල්ලා ඇති වෙන නැති වෙන කෙනෙක් මෙයා ඇවිල්ලා උපදිලා මැරලා යන කෙනෙක්. එතන ඇවිල්ලා අශාස්ත්‍රතයි. ඒතර මෙන්න මේක තමයි යාගේ ලෝකය හා සම්බන්ධ සත්වයන් හා සම්බන්ධ දෘෂ්ටිය. කොටසක් ශාස්වතයි කොටසක් අශාස්වතයි. මෙන්න මේ බඳු දෘෂ්ටියක් එයා දේශනා කරනවා. ඒක තමයි එයාගේ දෘෂ්ටිය. ඒකට තමයි එයා බැහැගන්නේ. මොකද එයාට ඒක මේ කිසි අපැහැදිලි බවක් ඇත්තෙත් නෑ. මොකද එයාට පේනවා මේ කලින් භවයේ විතරයි හැබැයි එයාට පේන්නේ. ඉන් එහාට පේන්නේත් නැහැ. කලින් භවයේ එයාට දැක ගන්න පුළුවන් ඒකේ උතරේ දිගට පවතින මහා බ්‍රහ්මයකුත් ඉන්නවා. හැබැයි තමන් ඒකේ ඉඳලා ආපු ඉපදින මැරෙන අල්පායුෂ්ක තැනැත්තෙක් Taman නම් ඉපදලා මැරෙනවා. ඒ නිසා Taman අනිත්‍යයි. හැබැයි අතන ඉන්න අර මහා බ්‍රහ්මයන් දිගට පවතින සදාකාලික වූ තැනැත්තෙක්. ඒකාන්ත ශාස්ත්‍රත ඒකච්ච ශාස්ත්‍රතවාදයක් මෙයා දේශනා කරනවා. කොටසක් ශාස්ත්‍රතයි කොටසක් අශාස්ත්‍රතයි කියලා එයා දේශනා කරනවා. ඔන්න එයා බැහැගත්තු දෘෂ්ටිය. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා දැන් තවත් කෙනෙක් ඉන්නවා එක්තරා දේවනිකායක යා උපදලා ඉන්නේ. ඉතින් මේ දෙවියන්ගේ ස්වභාවය තමයි කිඩ්ඩා පදෝසිකා නාම දේවා. මේ අය ක්‍රීඩාවට හරි කැමතියි. කාම ක්‍රීඩාවන් වලට කැමතියි. අනිත් අයත් එක්ක කාමයන් සංතරණය කරගන්න විවිධ සේවනයේ යෙදෙන්න ඉතින් ඒගොල්ලෝ හරි කැමතියි. ඉතින් මේ කාම සේවනයේ යෙදෙමින් සතුටු වෙමින් ක්‍රීඩා කරමින් තමයි මේගොල්ලෝ වාසය කරන්නේ. ඉතින් මේකටම ලොල් වෙච්ච ඇතම් කෙනෙක් මේ තමන්ට මේ කය පවත්වන්න, ඒ කියන්නේ මේ දේව ශරීරය පවත්වන්න උවමනා කරන ආහාර ටිකවත් ගන්න බැරි වෙනවා. මොකද ඒ තරමට මේ කාම රතියේ යෙදිලා. ඒ තරමට මේ කාමයන් පරිභෝග කරන්න ගිහිල්ලා. ඒකෙම මුසපත් වෙලා. ඉතින් අන්තිමට මොකද වෙන්නේ? මේ කෑම ගන්න බැරි වෙලා මිය යනවා. මේ අවශ්‍ය කරන ඒ අපි කිව්ව මොකක් හරි ප්‍රණීත භෝජනයක් ඒගොල්ලන්ට තියෙනවා. ඒක වෙලාවට ගන්න බැරිවිලා මේ ශරීරය, කර්මය මත පහළ වෙච්ච මේ ශරීරය පවත්ව ගන්න බැරුව ඒ අය මිය යනවා. හැබැයි ඒ මිය ගිය එක්කෙනෙක් ගිහිලා ආයි උපදිනවා මේ මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකෙ ඉපදිලා ඉවරලා එයා ගිහින් මහාන වෙනවා. එයා ගිහින් පැවිදි වෙනවා. පැවිදි වෙලා එයාට ඔන්න ධාන භාවනා වඩලා අර කියන පුබ්බේ නිවාසානුසති ඥානය පහළ වෙනවා. එයාට පුළුවන් කමක් ලැබෙනවා මේ කලින් භවය සිහි කරන්න. ඉන් එහාට භවයක් සිහි කරගන්න යාට බෑ. හැබැයි මේ කලින් භවය සිහි කරගන්න යාට පුළුවන් කමක් ලැබෙනවා. ඒතර එයාට තේරෙනවා මේ Taman නම් වැඩේ වරද්ද ගත්තා. ඒ කියන්නේ ගිය භවයේදී මම මේ විදිහට ගත කළා. හැබැයි ඉතින් මම අර වගේ මේ කාමයන් ඔස්සේ මම අනවශ්‍ය විදිහට කටයුතු කරන්න ගිහිල්ලා මම එතනින් චුත වුණා. මම ඇවිල්ලා අල්පායුෂ්කයි. මම ඇවිල්ලා ඇතිලා නැතිලා ඉපදිලා මැරිලා යන තැනැත්තෙක් මම. හැබැයි එතන ඉන්නවා වෙනත් දෙවිවරු. ඒ දෙවිවරු මං වගේ ඔහොම ප්‍රමාදීව ගත කරන්නේ නැහැ. ඒ අය බොහොම සීයෙන් යුක්තවයි කාලය ගත කරන්නේ. ඒ අය මං වගේ පමාවෙන් ගත කරන්නේ ඒ අය සදා කාලිකවම ඉන්නවා. ඉන්න මේ විදිහට එයා පැමිණෙනවා දෘෂ්ටියකට. ඒ කියන්නේ අර කිඩ්ඩාපදෝසිකා කියන දෙවි කෙනෙක් ඒ මොකක් හරි තමන් ගත කරපු ඒ කාමභෝගී ජීවිතයට වැඩි යල්මක් දෙන්න ගිහිල්ලා එතනින් පිරිහෙච්ච හැටි දැනගෙන හැබැයි එතන ඒ දිව්‍ය ලෝකේ ඉන්න ඒබඳු තමන් වගේ ප්‍රමාද නොවන අනිත් පිරිස දිගට ඉන්නවා කියලා හිතාගෙන මෙයා පැමිණෙනවා දෘෂ්ටියකට අරගොල්ලෝ නම් සදාකාලිකයි ඒගොල්ලෝ නම් දිගටම ඉන්නවා ඒගොල්ලෝ శాశ్వතයි හැබැයි මේ මේ ලෝකෙ ඉපදිච්ච අපි නම් එහෙම කට්ටියක් නෙමෙයි අපි ඇවිල්ලා ඉපදලා මැරලා යන අල්පායුෂ්ක පිරිසක් අපි සදාකාලික නැහැ ඔන්න ඒ වගේ දෘෂ්ටියක් දැන් එයා ලෝකයට හෙලි කරනවා. ඊට පස්සේ තවත් පිරිසක්. ඉතින් ඒ අයට බුදුහාමුදුරු නමක් දීලා තියෙනවා මනෝපදෝසිකා නාම දේවා. තවත් දිව්‍ය ලෝකයක් තියෙනවා. ඒ දිව්‍ය ලෝකයේ සෑහෙන පිරිසක් ඉතින් දිව්‍ය විමානවල දිව්‍ය ලෝකේ වාසය කරනවා. ඒතර ඇතම් දෙවි කෙනෙක් ඉන්නවා එක්කෙනෙක්ගේ තියෙන දිව්‍ය යශශ්‍රීයට යම්කිසි අපි හිතමු එයාගේ හිතේ ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා, ද්වේෂයක් පහළ වෙනවා. හිතේ අනිත් කෙනාගේ හිතෙත් මෙයා ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා, ද්වේෂයක් පහළ වෙනවා. මේ දිවි ලෝකයේ අතරත් ඊර්ෂ්‍යා, මදමාන, ක්‍රෝධ ඔන්න හට අරගෙන. ඉතින් අන්තිමට මොකද වෙන්නේ මේ එබඳු දූෂිත වෙච්ච මනසෙන් කය පවත්ව ගන්න අමාරුයි. මොකද මේ කයවිලා සූක්ෂම ශරීරයක්, කර්මයේ මත පහළ වෙච්ච ශරීරයක්. ඉතින් අන්තිමට මේ කය එතනින් චුත වෙනවා. මොකද මනස දූෂිත වෙලා. හැබැයි ඒ ඒ තැනත්තා ඒ දෙවියා මනුස්ස ලෝකේ උපදිනවා මනුස්ස ලෝකෙ ඉපදලා කාලයක් ගත කරලා ඉවරලා එයා මේ ගිහි ජීවිතෙන් ඉවත් වෙලා පැවිදි වෙනවා. පැවිදි වෙලා එයා අර විදිහට භාවනා කරලා පුබ්බේ නිවාසානුසති ඥානයක් උපදව ගන්නවා. එහෙම උපදව ගත්තට පස්සේ එයාට හැකි වෙනවා අර කලින් භවය සිහි කරන්න. එතකොට එයාට පේනවා මේ මම හිටියා මෙන්න මේ බඳු දිව්‍ය ලෝකයක මම නම් ප්‍රමාද වුණා මට සතිය නැති වුණා ඒ නිසා මම එතනින් චුත වෙලා මනස දූෂණය කරගත්ත නිසා එතනින් චුත වෙලා මෙතන ඉපදුනා මම ඇවිල්ලා ඉපදිලා මැරෙන පිරිසක්. මේ අපි ඇවිල්ලා මිනිස්සුયો මේගොල්ලෝ ඇවිල්ලා ඉපදිලා මැරෙන පිරිසක්. හැබැයි අර කලින් මට මේ පේන හොඳට පැහැදිලිව මේ පුබ්බේන් වාසානුසති ඥාණයට අහු වෙන ඒ දිව්‍ය ලෝකයේ පිරිසක් ඉන්නවා. මෙහෙම මම වගේ ප්‍රමාද නොවන මෙහෙම මම වගේ හිත හිත කෙලසගන්නේ නැති බොහොම පැහැදිලිව හිත තියාගෙන බොහොම ප්‍රසන්නව හිත තියාගෙන කුසලයේම හිත පවත්වන දෙවියෝ ඉන්නවා ඒගොල්ලෝ සදාකාලිකයි ඒගොල්ලෝ මං වගේ මේවා යටට වැටෙන්නේ නැහැ. ඒගොල්ලෝ සදාකාලිකව මේ දිවි ලෝකේ වාසය කරනවා. ඔන්න මෙයා එන ඊළඟ දෘෂ්ටිය. ඊට පස්සේ තවත් දෘෂ්ටියක් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරනවා. ඒ තමයි මේ මේ මනුස්ස ලෝකයේ තුල යම්සි බ්‍රාහමණයෙක් යම්සි තැනැත්තෙක් අපි තුන් පැවිද්දෙක් වාසය කරනවා. එයා අර කිව්වා වගේ තර්කයෙන් තමයි බලන්නේ. එයාට හොඳ තර්ක ඥානයක් තියෙනවා. එයා විමසා බැලීමක් කරනවා. ඒතර එයාට හිතෙනවා, තේරෙනවා දැන් මේ කය මේ කය කියන එක ඇතිලා නැතිලා යනවා. මේ ඉඳුරන් දිරනවා, මේක වියකිනවා, මේක නැති වෙලා යනවා. මේ ඇහැ පේන්නේ නැතුව යනවා, කන් ඇහෙන්නේ නැතුව යනවා, රස දැනෙන්නේ නැතුව යනවා, කය ඉතින් අන්තිමට මැරෙනවා. ඒතර මේ කය කියන එක අනිත්‍යයි. ඒතර මේ කය නිත්‍ය දෙයක් නෙමෙයි. මේ කය අනිත්‍යයි. අයං අත්තා අනිච්චෝ අද්දෝ අසස්සතෝ විපරිණාම ධම්මෝ. හැබැයි යංච කෝ ඉදං උච්චති චිත්තන්තිවා මනෝතිවා විඥානන්තිවා අයං අත්තා නිච්චෝ දුෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ සස්සති සමං තතේව ඨස්සතිති. එයා කියනවා හැබැයි මේ කය වගේ නෙමෙයි මනස. මේ හිත, මේ විඥානය මේක එහෙම දිරණ එකක් නෙමෙයි. මේක ඇවිල්ලා ආත්මය. මේකට තමයි ආත්මය කියලා කියන්නේ. මේක ඇවිල්ලා දිගින් දිගට තියෙන දෙයක්. මේ හිත කියන එක, මේ මනස කියන එක, මේ විඥානය කියන එක දිගින් දිගට තියෙන එකක්. කය නම් ඉතින් ඇති වෙලා නැති වෙලා යනවා. ඇස්කන්නාසාදී ඉඳුරන් මේ භෞතික දේවල් නම් ඇති වෙලා නැති වෙලා යනවා. ඒවා අශාස්ත්‍රතයි. හැබැයි මේ මනස මේ විඥාණය දිගින් දිගට තියෙනවා ඒක නම් ආත්මයක් ඒක සදාකාලිකයි කියලා ඔන්න එයා තර්කයෙන් ගෙනහැර පානවා ඒතර ඔන්න ඔය දෘෂ්ටිවල බැහැ ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ බඳු දෘෂ්ටි අද ලෝකෙත් තියෙන ඕන තරම්. එක්කෙනෙක් මේ තර්කයෙන්ම දැකලා භාවනාවක් නැතිව පුබ්බේ නිවාසානුසතියක් නැතිව මේ බඳු තර්කයක් ඉදිරිපත් කරන්න දක්ෂයි. බැලුව බැලමටත් ඉතින් ඇත්ත වගේ තමයි පේන්නේ. ඒ වගේම තවත් කෙනෙක් අර විදිහට පුබ්බේ නිවාසානුසතියක් ඇති කරගෙන හොඳට මේ විස්තර කළා කියලා දුන්නාම ඉතින් එතකොට ඒවා ඉතින් අපි පිළිගන්නවා. ඉතින් මේ වෙනකොටත් ඉතින් විවිධාකාර දෘෂ්ටීන් ලෝකයේ තුල තියෙනවා. ආගම්, න්‍යාය, වාද තියෙනවා. ඉතින් ඒවයේ සදාකාලික ලෝකයක් ගැන, සදාකාලික ආත්ම භාව ගැන, සදාකාලිකව ඉන්න මහා බ්‍රහ්මයෝ ගැන, බ්‍රහ්ම ආත්ම ගැන කියලා දෙනවා. ඉතින් ඒවා අහගෙන ඉන්න අපි නම් ඉතින් සදාකාලික නෑ. අපි ඇතිලා නැතිලා යනවා කියලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම ඇවිල්ලා දෘෂ්ටිගත වීම. තයිදම් භික්කවේ තථාගතෝ පජානාති. ඉතින් මේ සියලු දෘෂ්ටීන් තථාගතයන් වහන්සේ දැනගත්තා. ඉමේ දිට්ඨාන එවං ගහිතා එවං පරාමට්ඨා එවං ගතිකා භවිස්සanti එවං අபிසම්පරායාති. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේවා ඇවිල්ලා ඔක්කොම ඇවිල්ලා දෘෂ්ටිගත වීම මේ බඳු දෘෂ්ටි වලට බැහැගත්තාම මේවා පරාමර්ශණය කරාම මේගොල්ලන්ට අත් වෙන ඉරණමත් බුදුරජාණන් වහන්සේ දැනගත්තා. මේ සියල්ල දැනගෙන ඊට එහා ගිය ඊට වඩා උත්තරීතර වූ ධහමකුත් උන්වහන්සේ අවබෝධ කරගත්තා. ඒකවත් පරාමර්ශණය කළේ නැහැ. ඒ වෙනුවට මේ සියල්ල අත්හැරලා දාලා උන්වහන්සේ නිවුණා. නිවීමක් සාක්ෂාත් කළා. අන්න ඒ අන්දමින් ශ්‍රේෂ්ඨ වූ ධහමක්. ඒ කියන්නේ ලේසියෙන් කෙනෙකුට අවබෝධ කරගන්න අපහසු. තේරෙන්නේ නැති ප්‍රඥාවන්තයට පමණක් වැටහෙන මෙන්න මෙබඳු ශ්‍රේෂ්ඨ වූ ධමයක් බුදුරජාන් වහන්සේ අවබෝධ කරගත්තා. ඒක තමයි ලෝකයට දේශනා කළේ. අන්න වූ අන්න ඒ වගේ ශාන්ත වූ ප්‍රණීත වූ අතක්කා වචර වූ දහමක් තමයි ලෝකෙට දේශනා කළේ මෙන්න මේ කාරණාව. බුදුරජාන් වහන්සේට ප්‍රශංසා කරන තරම් වටිනා කාරණාවක්. කියලා ඉතින් මේ විදිහට බුදුරජාන් වහන්සේ මේ තමන් වහන්සේට සැබවින්ම ප්‍රශංසා කරන වටිනා කාරණා දැන් එකින් එක අපිට කියලා දෙනවා. හොඳයි පින්වත් එහෙනම් අපි තේරුම් ගමු මෙන්න මේ කාරණාවන්. එතකොට මේ බ්‍රහ්මජාල සූත්‍රය තුල කෙනෙක් එක්ක තර්කයේම පදනම් කරගෙන බැහැ ගන්න පුළුවන් දෘෂ්ටි. ඒ වගේමයි තවත් කෙනෙක් භාවනා කළා අභිඥාව උපදවගෙන පුබ්බේ නිවාසාන උසතියක් හදාගෙන භාවනාව තුලින් ඇති කරගන්නා දෘෂ්ටි. එතකොට පේන්න තියෙනවා. මේ සියල්ල හැබැයි හිරවීම. මේ සියල්ල පරාමර්ශණය කරන්න ගිහිල්ලා බැහැ ගන්න ගිහිල්ලා අන්තිමට සංසාරයේ දිගින් දිගට දිගින් දිගට සැරිසරන තත්ත්වයට තමයිපත් වෙන්නේ. හැබැයි ඉතින් බුදුරජාන් වහන්සේ මේ සියල්ල ගැඹුරින් නුවණින් ප්‍රත්‍යක්ෂ ඥානයකින් අවබෝධ කරගෙන මේවැය තියෙන මේ දෘෂ්ටි උල තමයි දැන් අපිට මේ කියලා දෙන්නේ. දැන් අපිත් මේ කාරණා තේරුම් ගමු. අපේ හිත්වල දෘෂ්ටි නැති වෙනවා තියෙනවා නම් අපි ඒවත් ඉවත් කරගමු.